සිරිවර්ධන මහත්තයා අද මට ඇත්තටම අහන්න තියෙන්නේ ගිහි ගිහි අයට දැන් ගිහි ජීවිතේ ඉන්න ගමන් දැන් ඇත්තටම අර අපේ ස්වාමීන් වහන්සේ ඉස්සරලා කිව්වා වගේ ගොඩාක් එහෙම භාවනා කරන්න එහෙම අවස්ථා අඩුයිනේ එතකොට ඇත්තටම සෝහන් මාර්ගය මම හිතන්නේ ගිහියෙකුට සෝහන් මාර්ගයට අවතීර්ණ වුණොත් ඒක ලබා ගන්න පුළුවන් වුණොත් ඒක හොඳටම ඇති කියලා අඩුම වශයෙන් එතකොට ඒක භාවනා කරන්නේ නැතුවම ගන්න ලබා ගන්න පුළුවන්ද භාවනාව අනිවාර්යයෙන්ම කරන්න ඕනේද සීල සිල් රකින්න කුල්මින් දන් දෙමින් සහ භාවනාව කොච්චර දුරට කරන්න ඕනේද ඔව් දැන් ඔය ගැටලුව එන්නේ ඇත්තටම භාවනාව කියන්නේ මොකක්ද කියලා හරියට පැහැදිලි නැති වුනහම තමයි අපට ওই ගැටලුව මතුවේ. දැන් හුඟක් ස්වාමින් වහන්සේලාත් සමහර වෙලාවට කියන්න උත්සාහ කරනවා භාවනාවක් අවශ්‍ය නැහැ. සෝවාන් වෙන්න ඒක දර්ශන විසුද්ධියයි ඒ සඳහා භාවනාව දේශනා කරන්නේ ඉතිරි මාර්ගඵල සඳහායි සෝවාන් වීමට භාවනාවක් අවශ්‍ය නැහැ කියලා. එතකොට මේ ප්‍රකාශනය තුලම තියෙන්නේ භාවනා කියන වචනය හරියට තේරුම් අරන් නැතිකමේ ප්‍රශ්නයක්. භාවනාව කියලා අපට කරන්න ප්‍රධාන වැඩ තුනක් තියෙනවා. ඒ වැඩ තුන තමයි අපේ මනසේ දුර්වලකම්, දුර්ගුණ, ක්ලේශ ධර්ම, අකුසල ධර්ම හඳුනාගෙන ඒ ක්ලේශ ධර්ම දුරු කිරීම සඳහා උත්සාහවත් වීම ක්‍රියාත්මක වීම. ඒක තමයි භාවනාවේ එක කොටසක්. දෙවැනි කොටස තමයි මනසේ අවදි කරගත යුතු ಗುಣධර්ම. මේ කියන බෝධිපාක්ෂික ධර්ම. කියන්නේ ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොජ්ජංග ධර්ම, මාර්ග ධර්ම මේවා අවදි කරන්නට මනස පුහුණු කිරීම. ඒ තමයි දෙවැනි කොටස භාවනාව. තුන්වෙනි කොටස තමයි ලෝක ධර්මතා අවබෝධ කිරීම. අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, පටිච්ච සමුප්පන්න බව මේ මේ යථාර්ථයන් ප්‍රත්‍යක්ෂ කිරීම. ඒ ඒ තුලින් තමයි ප්‍රඥාව අවදි වෙන්නේ. එතකොට ඔය වැඩ තුන පුහුණු කිරීම තමයි භාවනා කියලා අපි ප්‍රගුණ කරන්නේ. එතකොට ඔය වැඩ තුන සිද්ධ වුණේ නැතිනම් දැන් යම්කිසි ප්‍රත්‍යඥයෙක් සෝවාන් ඵලයටපත් වෙනවා කියන්නේ එතනදී සක්කාය දිට්ඨිය දුරු වෙනවා. ඊළඟට විචිකිච්ඡාව දුරු වෙනවා. සීලබ්බත පරාමාසය දුරු වෙනවා. මේ සංයෝජන වශයෙන් මුල් බැසගෙන තිබුණු ඒ ක්ලේශ ධර්මයන්, ඒ අනුසය ධර්මයන් නැවත නොහට ගන්න ආකාරයෙන් ප්‍රහාණය එතකොට ඒ ටික ප්‍රහාණය වෙන්න නම් ඒතනත්තාගේ චිත්තසංතානේ අර පැවති දුරුගුණ පැවති ක්ලේශයන් දුරු කිරීමේ ක්‍රියාව එහෙමනම් එතන සිද්ධ වෙලා එතනට මනස යොමු වෙලා තියෙනවා ක්‍රියාත්මක වෙලා ඊළඟට ඒතනත්තාගේ මෙතෙක් වැඩිලා නොතිබුණු ප්‍රමාණයට සද්ධාව ප්‍රඥාව වැඩෙනවා. සද්ධාව වැඩෙනවා අචල සද්ධාාවක් හැටියට. ඒ කියන්නේ භවාන්තරයේදී ඊළඟ භවයකට ගියා වුණත් හිත වෙනස් වෙන්නේ නැති මට්ටමට සද්ධාව තහවුරු වෙනවා. ඒතකොට මේ මට්ටමට මෙතෙක් තහවුරු වෙලා තිබුණේ ඒ තහවුරු වෙලා නොතිබුණු මට්ටමකට ඔහුගේ ಗುಣ තහවුරු වෙනවා. එහෙමනම් එතන ಗುಣ වර්ධනයකුත් සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට මෙතෙක් එතනත්තාගේ ප්‍රඥාව අවදි වෙලා නොතිබුණු ඉසව්වකට ඔහුගේ ප්‍රඥාව අවදි වෙනවා සම්මාදිට්ඨිය අවදි වෙනවා ඒ නිසා තමයි ඔහුට පුළුවන් වෙන්නේ අර සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය කරලා සෝවාන් මාර්ගඥානය සාක්ෂාත් කරන්න පුළුවන් වෙන්නේ පටිච්ච සමුප්පාදය පිළිබඳව හේතුඵල ධර්ම පිළිබඳ මෙතෙක් ඇති මෙතෙක් ඇති වෙලා තිබුණු ප්‍රඥාවට වැඩි ප්‍රඥාවක් ඔහුගේ මනසේ මේ ලෝක ධර්මතා අවබෝධ කරමින් පහළ වෙනවා. එතකොට ඔය කියන පරිවර්තනය අපි තුල සිද්ධ වෙනවා නම් ඒ ක්‍රියාවලියට තමයි භාවනා කියලා කියන්නේ. ඒ ඒ පරිවර්තනය ඇති කරන්න මනස පුහුණු කිරීම. එතකොට මේ පුහුණුව යම් කෙනෙක් සාංශාරික වශයෙන් ප්‍රබලව වැඩි දියුණු කරලා තියෙනවා නම් ධර්ම ශ්‍රවණයකදී උනත් මේ පරිවර්තනය සිද්ධ වෙන්නට පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ දක්වන සූත්‍රයක් තියෙනවා විමුක්තායතන සූත්‍රය කියලා. ඒ විමුක්තායතන සූත්‍රයේදී අවස්ථා පහක් දක්වනවා යම්කිසි කෙනෙකුට නිවන් අවබෝධයට නිවන් දකින්නට සුදුසු අවස්ථා. ඒන් එක් අවස්ථාවක් තමයි ධර්ම ශ්‍රවණය. ධර්ම ශ්‍රවණය විමුක්තායතනයක් වෙනවා. ඒක විමුක්තායතනයක් වෙන්නේ ඇයිද? සාංශාරිකව මනස ප්‍රගුණ කරපු තැනැත්තාට අර ධර්ම ශ්‍රවණය කරන සුළු අවස්ථාව ඇති අර කියන මානසික පරිවර්තනය ඇති වෙන්නේ. ඒ කියන්නේ දුර්ගුණ දුරු කරමින් යහගුණ අවදි කරමින් ලෝක ධර්මතා අවබෝධ කරගන්න. එතකොට මේ පරිවර්තනය සඳහා මනස පෙළඹීම තමයි භාවනා කියලා කියන්නේ. දැන් අපිට මේක හොඳටම තේනවා මහදන සිටු පුත්‍රයා කියන්නේ රහත් වෙන්නට සුදුසුකම් තිබුණු කෙනෙක්. නමුත් ඔහු රහත් වෙන්නේ නැහැ. ඒ රහත්තු නැත්තේ ඔහු ඒ ජීවිතය තුල අර සාංශාරික හේතු මතු කරීමේ වැඩපිළිවෙලකට අවතීර්ණ වුණේ නැහැ. එතකොට ඒක ධර්ම ශ්‍රවණය වෙන්නට පුළුවන් ධර්ම සජ්ජායනය වෙන්න පුළුවන් දැන් විමුක්තායතන සූත්‍රයේ කරුණු පහක් දක්වනවා ධර්ම ශ්‍රවණය ධර්ම සජ්ජා ධර්ම දේශනය ධර්ම සත්‍යයනෙ ඊළඟට ධර්ම සම්මර්ෂණය ඊළඟට සමාධි නිමිත්තක් මෙනෙහි කිරීම මේ කර්ම පහ. එතන මේ කර්ම පහෙන් කවර හෝ එකකට යොමු වුණාම තමයි අර සාංශාරික ගුණය අවදි වෙන්නේ. සාංශාරික පුහුණුව මතුවෙන්නේ. ඒ ඒ සාංශාරික පුහුණුව මතු කරලා දුරු නොකල ක්ලේශයන් දුරු කරන්නට නොඇඩුණු ಗುಣ වඩන්නට ප්‍රඥාව අවදි කරන්නට ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලට තමයි අපි භාවනා කියලා කියන්නේ. එහෙම නැත්නම් මේක මේ වාඩි වෙලා ඉන්න වැඩක්වත් ඉරියව් පවත්වන වැඩක්වත් නෙමෙයි. ඒක මානසික වශයෙන් කරන ක්‍රියාවලිය. ඒතර මේ මානසික ක්‍රියාවලිය ධර්ම ශ්‍රවණය තුල සිද්ධ වෙන්නට පුළුවන්. හරියට අපි සති සම්පජඤ්ඤයෙන් යුක්තව බණ අහනවා නම් ඒ ධර්ම ශ්‍රවණය තුල අර භාවනාවට අදාළ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. දුර්ගුණ දුරු කිරීම, යහගුණ අවදි කිරීම, ලෝක ධර්ම අවබෝධ කිරීම කියන මේ වැඩ ටික මානසිකව සිද්ධ වෙනවා. ඉරියව්ව මොකක් වුණත් අපිට ඒ ධර්ම ශ්‍රවණය තුල සති සම්පජාඤ්ඤය උපදවා ගත්තාම ඒ ක්‍රියාවලිය ඇතුළතින් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඊළඟට ධර්ම දේශනාව හරියට කරනවා. ධර්ම දේශනා කරමින් රහත් වෙච්ච හාමුදුරුවෝ ඉන්නවා. එතකොට මලියදේව මහරහතන් වහන්සේ එහෙම කෙනෙක් හැටියටයි දැක්වෙන්නේ. ඊළඟට මහා විශාරදයින් සමග ධර්ම සාකච්ඡා කරපු නාගසේනහා ඒ කියන්නේ මිලින්ද මිලිඳු රජුරුවත් එක්කලා මිලිඳු රජුරුවත් වාද විවාද සියල්ල සමනය කරන්නයි පැන විසඳන්නේ නාගසේනහා. නාගසේනහාඳුරු ධර්ම දේශනා කරද්දී රහත් වෙච්ච කෙනෙක් හැටියට තමයි දක්වන්නේ. ඒතකොට ධර්ම දේශනාව තුළ ඒ අර අර අදාළ භාවනාව සිද්ධ වෙනවා හරියට සති සම්පජඤ්ඤය පවත්වා ගන්න පුළුවන්. හැබැයි ඒකේ ප්‍රතිඵලයක් හැටියට සෝවාන් බව හෝ අරහත්ත්වය ලැබෙන්නේ සාංශාරික වශයෙන් ඒතනත්තගේ මනස අර ගුණාංග තුල පුහුණු කරලා තිබුණා නම් තමයි මේ අවස්ථාව ප්‍රමාණවත් වෙන්නේ කවදද වෙන්නේ. එහෙම නැත්නම් දිගු කලක් ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න වෙනවා වෙහෙසෙන්න. ඒතර දිගු කලක් ක්‍රියාත්මක වෙන එක විතරක් නෙමෙයි අපි භාවනාව හැටියට හඳුන්වන්නේ. දැන් අපි හිතමු සතියක් මාසයක් අවුරුද්දක් අවුරුදු 10ක් 15ක් යම්කිසි කෙනෙක් භාවනා කරනවා. ඒතකොට ඒක විතරයි ගොඩක් දෙනා භාවනාව හැටියට හඳුනාගන්නේ. එතකොට මේ ක්‍රියාවලිය සාංශාරිකව පුහුණු කරලා තියෙන කෙනෙකුට ඊතා සුළු කාලයක් තුල භාවනා ක්‍රියාව සිද්ධ කරද්දී අර සංසාරික පුහුණුවත් එක්කලා මනස නිකලස් භාවයට පරිවර්තනය වෙන්නට පුළුවන්. එතකොට ඒක සිදුවිය හැකි අවස්ථා තමයි අර ධර්මදේශනා, ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනාව, ඊළඟට හඬ නගා ධර්මයේ සජ්ජායනා කිරීම නිකන් නෙමෙයි සති සම්පජාඤ්ඤයේ යුක්ත. ඊළඟට ධර්ම සම්මර්ෂණය කියලා කියන්නේ අද කාලේ අපි බහුලව කරන හැටියට එක තැනක වාඩි වෙලා හරි හාන්සි වෙලා හරි කය නිසල්මන්ව තියාගෙන මනසින් ඒ ධර්මය මෙනෙහි කරන සිහි කරනවා ආවර්ජනා කරනවා ඊළඟට පස්වෙනි කාරණේ තමයි සමාධි නිමිත්තක් මෙනෙහි කිරීම. ඒ කියන්නේ යම්කිසි සමත කර්මස්ථානයක් මෙනෙහි කරලා ප්‍රගුණ කරලා චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගෙන එතනින් විදර්ශනාවට යොමු එතකොට මේ අවස්ථාවලින් අද කාලේ භාවනාව හැටියට ගොඩාක් දෙනා හඳුනාගෙන තියෙන්නේ අර සමාධි නිමිත්තක් මෙනෙහි කරලා සමතය තුළින් විදර්ශනාවට යන ක්‍රමයක් ධර්ම සම්මර්ෂණය කියන ක්‍රමයක් විතරයි අද ගොඩක් දෙනා භාවනාව හැටියට හඳුනාගෙන තියෙන්නේ. අර ධර්ම දේශනාව ධර්ම ශ්‍රවණය ධර්ම සජ්ජායනය කියන එක භාවනා කියන කොටසට හඳුනා ගන්නට ගොඩක් දෙනා පෙළඹෙන්නේ නැත්තේ ඇයි භාවනාව කියලා ඒ අය හදාගෙන ඉන්න ආකෘතියට මේක ඇතුළත් නැති නිසා. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන භාවනා කියන්නේ ආකෘතියක් නෙමෙයි සිත දියුණු කිරීමේ වැඩපිළිවෙලයි. සිත දියුණු කිරීමේ වැඩපිළිවෙල. සිත දියුණු වෙන්නේ වැඩ තුනක් නිසා දුර්ගුණ දුරු වීම යහගුණ අවදි වීම සහ ලෝක ධර්ම අවබෝධ කිරීම. එතකොට ඔය ක්‍රියාවලිය බණ ඇහිීම තුල සිද්ධ වෙනවා නම් ඒකට තමයි භාවනාව කියන්නේ. ඒකට තමයි විමුක්තායතනය කියන්නේ. එතකොට ඔය ක්‍රියාවලිය ධර්ම දේශනාවේදී සිද්ධ වෙනවා නම් ඒකට තමයි භාවනාව ඔය ක්‍රියාවලිය ධර්ම සජ්ජායනයේදී සිද්ධ වෙනවා නම් ඒකට තමයි භාවනාව ඔය ක්‍රියාවලිය ධර්ම සම්මර්ෂණය තුල සිද්ධ වෙනවා නම් ඒකට තමයි භාවනාව ඔය ක්‍රියාවලිය සමාධි නිමිත්තක් මෙනෙහි කිරීම ඔස්සේ සිද්ධ වෙනවා නම් ඒක තමයි භාවනාව කියන්නේ. ඒ නිසා භාවනාව කියන එක ඉරියව්වකට සීමා කරගෙන ආකෘතියකට සීමා කරගත්තාම තමයි අපිට තර්කයක් විතර්කයක් ගොඩ නැගෙන්නේ භාවනාව අවශ්‍ය නැහැ නේද? බනහලක් රහත් වෙච්චයි හිටියා නේද? ඉතින් බනහල රහත් වෙන්න බැරිද කියලා. ඉතින් ඒ පටලවිල්ල අපි ওই විදිහට ලෙහා ගන්නට ඕන. බණහලත් රහත් වෙන්න පුළුවන් බණහලත් සෝවාන් වෙන්න පුළුවන් ඒ සෝවාන් වීම බණ ඇහිීමේදී වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඒ මොහොතේ නිවැරදි සති සම්පජඤ්ඤයෙන් ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන සාංශාරික වශයෙන් ඒ ධර්මයේ ශ්‍රවණය කරන මොහොතේදී මේ කියන බොජ්ජංග ධර්ම ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම මාර්ග ධර්ම අවදි වෙන මට්ටමට ඔහුගේ මනසට සාංශාරික පුහුණුවක් තියෙන්න. එතකොට ඒ පුහුණුව නැතිනම් ධර්ම ශ්‍රවණය කරන කෙටි වෙලාවේදී විතරක් මේක අවදි කරන්න බෑ. දැන් සරියුත් හාමුදුරුවන්ට පුළුවන් වුණා "යේ ධම්මා හේතුපබව තේසං හේතුන් තථාගතෝහ" කියන මේ ගාථා දෙපදය අහනකොටම සෝවාන් වෙන්න සුදුසු මට්ටමට ප්‍රඥාව අවදි කරන්න පුළුවන් වුණා. දැන් අපි කී වතාවක් ඕක අහලා තියෙනවද? අහලා තිබුණත් ඇයිද අපි සෝවාන් වෙන්නේ නැත්තේ? ගාථාවේ ප්‍රශ්නයක් නෙමෙයි. එතකොට ඒ ගාතාව අහන අවස්ථාවේදී සති සම්පජඤ්ඤය අවදි වීමේ ප්‍රමාණය සහ ඒ ප්‍රමාණය මත සාංශාරිකව පුරුදු කරපු ගුණාංග අවදි වෙලා කෙලස් ප්‍රහාණය කරන්නට තරම් සුදුසුකම් අපි තුල ප්‍රගුණ කරගෙන නැති නිසා. ඒතකොට ප්‍රගුණ කරලා නැත්නම් ඉතින් අලුතෙන් ප්‍රගුණ කරන්න ඕනේ. ඒකට කල්ගත වෙන්න පුළුවන්. ඒක භාවනාවේ ප්‍රශ්නයක්වත් නිවනේ ප්‍රශ්නයක්වත් නෙමෙයි. ඒක අපේ මානසික සාධක ප්‍රගුණ නොකිරීමේ ප්‍රශ්නයයි. ප්‍රගුණ කරලා තියෙන කෙනෙකුට වහා අවදි කරන්න පුළුවන් උත්සාහ කළොත් එහෙම ප්‍රගුණ කරලා නැති කෙනාට මේ ජීවිතයේ උත්සාහයෙන් ප්‍රගුණ කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා සාංශාරිකව භාවනාව ප්‍රගුණ කරලා තිබුණු කෙනාට ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනාව, ධර්ම සජ්ජායනාව වැනි කිටි යොමු වීමක් තුල පවා අර සාංශාරික හුරු පුරුද්ද අවදි කරලා කෙලස් නසන්න පුළුවන්. එතනදී කෙටි කාලීන භාවනාවක් චිත්ත සංවර්ධනයක් තුලින් අර සාංශාරික සංවර්ධනය මතු කරගන්න පුළුවන්. එහෙම බැරි කෙනාට දීර්ඝ කාලීනව ඒක පුහුණු කරන්න වෙනවා. දීර්ඝ කාලීනව කළත් කෙටි කාලීනව කළත් එතන දුරුගුණ දුරු කිරීම යහගුණ අවදි කිරීම ලෝක ධර්ම අවබෝධ කිරීම කියන වැඩ තුන සිද්ධ වෙනවා නම් අන්නේ වැඩපිළිවෙලට තමයි භාවනා කියලා හඳුන්වන්නේ. පින් සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ. ස්තුතියි.